කල්යාණ මිත්‍රවරුනි අපි කවුරුත් අපි හැමදෙනාම භාවනා කරන්න උත්සාහ කරන්නේ ඒ ගැන වෙනදීමක් තියෙන්නේ එයින් අපේ සිත් සතන් නිවෙන නිසා මූලික වශයෙන්ම අපි කවුරුත් භාවනාවෙන් අපේක්ෂා කරන්නේ සැහැල්ලුව, සාහනය. මක්නිසාද ඇයි අපි භාවනාවෙන් එබඳු මානසික අභ්‍යන්තර සැහැල්ලුවක් ඉල්ලන්නේ, හොයන්නේ? එහෙම නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපගේ ජීවත් වීම තුළ අපේම මනස නොසන්සුන් වෙන නිසා. අපේ ජීවත් වීමෙන් සිද්ධ වෙන්නේ අපේ හිත කලබල වෙන එක. ඉතින් ජීවත් වෙන්න වෙන්න හිත කලබල වෙන එක වැඩි මේක තමයි ස්වභාවය. එහෙම නැතුව අපේ ජීවත් වීම තුළ අපේ හිත හුඟක් සම්පූර්ණ වෙනවා නම් හිතේ තියෙන කලබල අඩු වෙනවා නම් නැති වෙනවා නම් හිත निराවුල් වෙනවා නම් අමුතුවෙන් අපට භාවනාවක් ඕනෙ වෙන්නේ අපි කරන කියන කටයුතු වලින්ම අපේ මනස නිවෙනවා නම් හිත එක්තැන් වෙනවා නම් ආය මොකටද භාවනාව? නමුත් ඒක නෙමෙයි ඇත්ත தත්ත්වය. දැන් සමහර විට ලොකු ගැටලුවක් අවුලක් වද දෙන ප්‍රශ්නයක් නොතිබුණොත් උදේ අවදි වෙනකොට සෑහෙන්න සෑහළු පිබිදුණු සම්තුන් හිතක් තමයි අපිට තියෙන්නේ. හැබැයි අපි ඒ වෙලාවට ඒ ගැන අවධානය හිතියේ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ. අපේ හිත හුඟක් සංසුන් කියලා. කොහොමරි උදේ අවදි වුණාම ටිකක් කම්මැලිකම තියෙන්න පුළුවන්. නමුත් ඒ අර වෙන ප්‍රශ්නයක් නෑ හිතට. ලොකු ගැටලුවක් බද දෙන ප්‍රශ්නයක් තිබුණ නැත්නම් හිත හුඟක් පැහැදිලිවයි හිත සතුටයි ප්‍රබුද්ධයි ඒ වෙලාවට. හැබැයි ඒ தත්ත්වය වෙනස් වෙනවා. දැහැන්දෑවට බලනකොට ඒ தත්ත්වේ නෑ. පුදුම විදිහට මහන්සි හිතට අවුල් කලබල ඉක්මනට තරහ යනවා. මේක තමයි ස්වභාවය. දැන් ඕකම පේනවා පුංචි ළමයෙක් ගත්තාම පුංචි ළමයිගේ හිත හරි සැහැල්ලුයි. හරි නැවුම්, හරි ප්‍රබුද්ධයි, මලක් වගේ, මල් කැකුලක් වගේ විකසිත වෙනවා. වැඩි බරක් නැහැ ළමයෙකුට. ඒ නිසා හොඳට නිින්ද යනවා, ඕනේ තැනක නිින්ද යනවා, ඕනේ ඉරියව්වක නිින්ද යනවා. දේශගුණයේ ලොකු ගැටලුවක් නෑ ළමයෙකුට. නෙට්ටේ ලොකු ප්‍රශ්නයක් නෑ. පොට්ට ප්‍රශ්නයක් නෑ. හිතගෙනද, හාන්ති වෙලාද, කාන්දිවත් උරහිතකද, ඔඩොක්කුවකද, කාර්යයකද, බස් එකකද ඒවා කිසි ගැටලුවක් නෑ. ළමයෙකුට හොඳට නිින්ද යනවා. නිින්ද යන්න එක හේතුවක් තමයි අර හිතේ තියෙන සැහැල්ලුව. ඉතින් ඒ සැහැල්ලුව දිගටම තියෙන්නේ නෑනේ. ඉතින් ළමෙක් වැඩෙන්න වැඩෙන්න පාසල් යන්න යන්න විෂය වැඩි වෙන්න වැඩි වෙන්න විභාග එන්න එන්න ක්‍රීඩා ඒවා කර වැඩි වෙන්න වැඩි වෙන්න ඒක අඩු වෙලා යනවා. ඊළඟට තමන් ස්වාධීන වෙනකොට තවත් වැඩි. තමන්ටම හම්බ කරගන්න වුණාම වගකීම් වෙනකොට අනිත් අයව බලා කියා ගන්න වුණාම එන්න එන්න මොකද වෙන්නේ? මනස කියන එක බර දෙයක් බවට පත් වෙනවා. අර මලක තියෙන සැහැල්ලුව නැති වෙලා ගලක තත්ත්වයකටපත් වෙනවා. හරි බරයි. ඉතින් දැන් අපි හැමතැනම ඇවිදින්නේ ඒබඳු බර මනසක් අරගෙන. ඒ ඇවිදිනකොට දැනෙන්නේ අපිට ශාරීරික බර විතරක් නෙමෙයි. ඒ මනසේ බරක් දැනෙනවා. ඒ මනසේ බරත් ඔලුවට තියාගෙනයි අපි ඇවිදින්නේ. ඒ නිසා ඔය ඇවිදිනකොට මුණ ගැහෙන කවුරු හරි මුණ ගැහුනහම අපිට හිතනවා මොකක් හරි ගැටලුවක් ඇත්තේ මොකද මූණ දිහා බැලුවාම තේරෙනවා මූණ හොඳටම බර ලොකු බරක් ඔලුවට තියන් ඉන්න කෙනෙක්දී මොනවා හරි ලොකු බර ගෝණියක් ඔලුවට තියාගෙන ඉන්න කෙනෙක්ගේ ස්වභාවය මූණේ ස්වභාවය උරහි හැකිලා තියෙන හැටි ඔලුව නැමිලා තියෙන හැටි ඒක තමයි ඇත්ත. ඇත්තටම භෞතික බරක් ඔලුවට නැති වුණත් අර මානසික බර මානසික බර කායට දැනෙනවා. ඉතින් අපි කිලෝ 100ක 200ක ලොකු මානසික බරක් ඔලුවට තියාගෙන තමයි ඇවිදින්නේ, කෑම කන්නේ, නිදාගන්නේ, රූපවාහිනිය බලන්නේ, වැඩ කරන්නේ, ඇහුම් කන් දෙන්නේ, කතා කරන්නේ. දැන් පුංචිම කාලේ ඒක හුඟක් අඩු වෙයි. සමහර විට නැත්තටම නැතුව ඇති. නමුත් ටික ටික වැඩෙන්න වැඩෙන්න එකතු වෙනවා බර අපේ ඔළුවට. අපි දාගන්නවා. ඉතින් එකතු වෙවි එකතු වෙවි එකතු වෙවි යනවා. ඉතින් ඔන්න ජීවත් වීමම මනස ආකූල වෙන්නට, ව්‍යාකූල වෙන්නට, මානසික බර වැඩි වෙන්නට හේතු වෙනවා. ජීවිතේ කරන දේවල්, කියන දේවල්, මුණ ගැහෙන අය, බලන පත්තර, රූපවාහිනිය ඔක්කොගෙම මේ සියල්ලගෙන්ම සිද්ධ වෙන්නේ අපේ ඔළුවට බර වැටෙන එක. අපි බර දාගන්නවා. ආවේග කියන්නේ අපේ මනස බර වැඩි කරගන්න. හිතනවා කියන එකෙන් වෙන්නේ මොකද්ද? හිතනවා හිතනවා කියලා අපි කරන එකෙන් වෙන්නේ හිතේ බර වැඩි කරගන්නවා. හිතනවා කියන්නේ ඒකට අපි. නිදහසේ සිටීමක් ගැන අපි එච්චර දන්නේ නැහැ. හිතන්න හිතන්න බර අඩු කරගන්න පුළුවන් කියන එක අපි දන්නේ අපිට තේරෙන්නේ හිතන්න හිතන්න බර වැඩි වෙනවා. හිතන්න හිතන්න පිස්සු වැටෙනවා. අපිට වෙලා තියෙන එකයි ඕනෑම ප්‍රශ්නයක් ගැන අපි හිතන්න හිතන්න වෙන්නේ අපි හිතන විදිහ නිසා නොතිබුණු මානසික ගැටලු ඇති වෙනවා. හිසේ රටේ හැදෙනවා. අන්තිමට අපිටම අමාරුයි මේ හිතන එක නවත්ත ගන්න බැහැ. අපිම හිතන්න පටන් ගන්න කිසියම් ප්‍රශ්නයක් Taman ගැන, තව කෙනෙක් ගැන, රැකියාව ගැන, අධ්‍යාපනය ගැන රටේ තොටේ වෙන දේවල් ගැන මොනවා හරි දෙයක් හිතන්න පටන් ගන්න හිතලා හිතලා හිතලා හිතලා දැන් අපි නැවැත්තුවත් හිත හිතනවා. කොයි වෙලේත් හිතනවා. දැන් අපිට ඕනේ මේක වදයක් දැන් අපිට. නිින්ද යන්නේ නැහැ ඉතේ රටේ. ඒ වුණත් එච්චර අපහසු වුණත් හිත දැන් ලෑස්ති නැහැ ඒක අතාරින්න. අපි දන්නේ නැහැ කොහොමද මේක නවත්තන්නේ. නවත්තන ගොත්තම කොහෙද තියෙන්නේ කියන එක අපි දන්නේ දැන් මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි අපේ ජීවත් වීම තුළ සිද්ධ වෙන්නේ මනස ආකූල වීමයි ව්‍යාකූල වීමයි මනස පීඩණයටපත් වීමයි ඔළුවේ බර වැඩි වෙන එකයි මේක දිගටම දිගටම දිගටම වෙනවා නින්දෙදී ඉතින් ටිකක් අඩු වෙනවා සම්පූර්ණයෙන් නෙමෙයි తాවකාලික වශයෙන් නින්දෙදී අඩු වෙනවා ගැඹුරුම නින්දෙදී අඩු වෙනවා ඉතින් ආපහු ගැඹුරු නින්දෙන් නැගිටින්න පුළුවන් නම් ටිකක් හොඳයි. හැබැයි හොඳ වැඩි වෙලාවක් තියෙන්නේ ආපහු නැවතත් අර යටපත් වෙලා තිබිච්ච බර දේවල් ප්‍රශ්න ගැටලු වේග ආවේග වැරදි Tamangen වෙච්ච අනිත් අයගෙන් වෙච්ච මේ ඔක්කොම ආපහු ලොකු බර විදිහට කිලෝ 10 15 බර විදිහට ඔලුවට දෙනවා මතක් වෙන මතක් වෙන පාර ඉතින් අපි ලොකෝ බරක් උස්සනකොට හුස්ම අල්ලන්නේ ඒ වගේ හුස්ම අල්ලනවා. සුසුම් හෙලනවා. මූණේ රැලි වැටෙනවා. ඉක්මනට වයසට යනවා. අවසාන ප්‍රතිඵල ඒක තමයි. ඉතින් මේ වයස කියන එක තීරණය වෙන්නේ කායික தත්ත්වයේ උඩම නෙමෙයි. ඉතින් අපිට කෙනෙක් දිහා බලලා වයස කියන්න බැරි ඒකයි. කායික වයස කියන්න බෑ. මොකද ඒ කය තුලින් දෙන්නන්නේ කායික වයස විතරක් නෙමෙයි මානසික වයසත්. ඉතින් කෙනෙක් බොහෝම ඉක්මනට මානසික වයසට යනවා. අවුරුදු 10කින් 15කින් විතර මානසික වයස වැඩි කායික වයසට වැඩි. ඉතින් ඉක්මනට මරණයටපත් වෙනවා. වයසට ගියාම ඒක අවසාන ප්‍රතිඵල ඉක්මනට මරණය. මොකද දැන් වයසයි. කයෙත් නැති වුණත් මනසට වයසයි. ඉතින් මේවා තමයි ප්‍රතිඵල. අපි ඉක්මනට ලෙඩ වෙනවා, ඉක්මනට වයසට යනවා, ඉක්මනට මැරෙනවා. කුමක් නිසාද මේ අපේ මනසේ තියෙන අවුල් තත්ත්වය නිසා අපි කරන කියන දේවල් වලින් අපේ හිත අවුල් වෙන නිසා දිගටම දිගටම දිගටම निराවුල් කරගන්නවා වෙනුවට වෙන්නේ අවුල් කරගන්න. කාගේ ස්වභාවය මේකයි. ඉතින් ඒ නිසා අන්න අපි දැන් භාවනාවට එනකොට භාවනා කරනකොට ටිකක් මේ தත්ත්වය ලිහිල් වෙනවා. ටිකක්. ටිකක් අපි අර ඔලුවට තිබිච්ච දේවල් පැත්තකින් තියනවා ඒ වෙලාවට. හැබැයි ආපහු ඔලුවට එනවා. පින් එකක් වගේ. පැත්තකින් තියපු ගමන් ආපහු එනවා ඇදිලා. ඉතින් ආපහු පැත්තකින් දෙන අපිට මතක් වෙනවා Taman ගැන, තව අය ගැන, යාළුවෙක් අය ගැන, තරහුණු අය ගැන. කරන්න තියෙන දේවල්, දෙන්න තියෙන ණය, ගන්න තියෙන ණය මේ ඔක්කොම මතක් වෙනවා. ඒවා තමයි අපිට තියෙන බං. ඉතින් ඒවා අපිට පුළුවන් භවනා කරන වෙලාවට ඒවා ගැන හිත හිත ඉන්න. ඒ හිතන්න හිතන්න වෙන්නේ නැවත නැවත මනස කැළඹෙනවා මානසික පීඩනය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා තමයි වැදගත් වෙන්නේ මේ සමත භාවනාවේදී මොකක්ද මේවා తాවකාලිකව පැත්තකට තියෙන. తాවකාලිකව ඔය හැම සිතිවිල්ලක්ම ඔය හැම සිතිවිල්ලක්ම අපි පුරුදු කරන්නට ඕනේ తాවකාලිකව පැත්තකින් තියන්න. ඒක තමයි අපි මේ භාවනාවේදී පුරුදු කරන්නේ. මොකක්ද මොනවා මතක් වුණත් මොනවා සිහියට ආවත් ඒක බරක් කරගන්නේ නෑ. අනිත් වෙලාවට අපි ඒවා බරක් කරගන්නවා. ඒක මතක් වෙච්ච ගමන්ම අපි ඊට සිතිවිලි පතවනවා. ඒ මූලික මතකයේ ආපු ගමන්ම ඒ කොක්කක් කරගෙන ඊට අපි එල්ලනවා, අමුණනවා, තව තව සිතිවිලි හිතනවා කියන්නේ ඒකයි. මතක් වෙන මතක් වෙන දේ ගැන ඔබත් මාත් හිතනවා කියලා කරන්නේ ඔය මතක් වෙන දේවල් පොක්කක් වගේ ඒකට එල්ලනවා අපි අලුත් අලුත් සිතිවිලි අලුත් අලුත් හැඟීම් අලුත් අලුත් ආවේග අලුතෙන් අලුතෙන් එල්ලනවා ඉතින් ආව සිතිවිල්ලට වැඩි ඒක හරි බරයිද ඇයි තව ආව එක සිතිවිල්ලයි දැන් අපි ඉල්ලලා සිතිවිලි 100ක් 1000ක් 10000ක් විතර එන්න එක මිනිත්තුවක් හිතුවා කියන්නේ කොච්චර සිතිවිලි එනවද බලන්න. එක දෙයක්. දෙයක නෙමෙයි අපි භාවනාවේදී කරන්නේ. ඒ සිතිවිලිය මතකයන් එනවා කොක්කක් වගේ හදාගෙන එනවා අපි අමුණගන්න. අපේ මනස අමුණගන්න. අපි ඊට රැවටිලා නම් බිලි කොක්කක් වගේ එනවා. ලස්සනට ඔය හැම මතකයක්ම එනවා. මොකක් හරි ලස්සන පණිවිඩයක් එල්ලගෙන අමුණගෙන එනවා. ඉතින් අපි හුඟක් වෙලාවට ඒක ගිලිනවා. ඔය සිතිවිලි ගිලිනවා. ගිල්ල ගමන්ම අපි ඒකට ඇමිලිලා ඊට පස්සේ ඒකට බර දානවා. ඒක මගේ කරගන්නවා. ආ මම මේ ගැන හිතන්න මේ ගැන මම කල්පනා කරන්න ඒක තමයි ඒ ඇමිනුනා කියන්නේ. නෑ ඔය එකක් ගැනවත් අපි හිතන්න ඕනේ නෑ. අවධානයෙන් ඉන්න. ඔය එන පිටිවිලි ටිකක් ලියන්න කොලේක භාවනා කරන වෙලාවක බලන්න මතක් වෙන්න ඇරලා එන සිතිවිලි ලියන්න කොලේක ටිකක් මිනිත්තු දෙකක් තුනක් ලියන්න 10ට එනකල් ලියන්න 20කට එනකල් ලියන්න ලියලා බලන්න ඔය එකක් ගැනවත් අපි හිතන්න ඕනේද කියලා නොහිතුවා කියලා වෙන පාඩුව මොකද්ද කියලා බලන්න කිසිම පාඩුවක් නැහැ විශේෂයෙන් මේ මිනිත්තු 10 භාවනා කරන මිනිත්තු 15 ඔය එකක් ගැනවත් නොහිතුවා කියලා කිසිම පාඩුවක් හැබැයි හිතෙනවා ලොකු පාඩුවක් වෙයි. මේවා ගැන හිතුවොත් ලොකු වාසියක් වෙයි කියලා. නෑ කිසිම වාසියක් නෑ. යගේම නොහිතුවා කියලා කිසිම පාඩුවකුත් නෑ. එම නිසා එම නිසා භාවනාවේදී අදුම ගානේ භාවනාවේදී මේ සමත භාවනාවේදී පුරුදු කරන්න පුරුදු වෙන්න ඔහේ ඇවිල්ලා පිටිවිලි වලට යන්න ඉදාරින් ඒ කිසිඳු සිටිවිල්ලකට ඒ කවර හෝ සිටිවිල්ලකට තමන්ව අමුණගන්න ඉඩ දෙන්නේ නැතුව ඒවට තමන් ඇමිනෙන්න යන්නේ නැතුව ඔහේ යන්නරි. ඒවට බර දාන්න යන්න එපා. ඒ සිටිවිලි බරක් කරගන්න යන්න එපා. ඒව ඇවිල්ලා යයි. ඇවිල්ලා යයි. අපි ඒව ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි මොකටද කලබල වෙන්නේ? ඔහේ සිටිවිලි ඇවිල්ලා යයි. අප පුරුදු වෙලා තියෙන්නේ ඔය එන හැම සිටිවිල්ලක්ම බරක් කරගන්න. හිතන්නට ඒ හැම එකක් ගැනම. ඒ නිසා තමයි අපේ සිටීම තුල මේ ඔක්කොම අවුල් ඇති වෙන්නේ. ඉතින් මේ සමත භාවනාවේදී අපි පුරුදු වෙනවා එක්තරා විදියකින් ගත්තොත් නොහිතා ඉන්නට. සිටිවිලි එයි. ශබ්ද ඇහෙයි. දැනෙයි ඇඟට නලියනවා කූඹියනවා වගේ කසනවා වගේ හිරි වැටෙනවා වගේ කකියනවා වගේ දැනෙයි හැබැයි අප පුරුදු වෙනවා ඒවා දැනීමෙන් නතර කරගන්නට දැනෙනවා ඇහෙනවා හිතෙනවා ඉච්චරයි හිස් කොලයක් මොනවත් අපි ලියන්න යන්නේ ඔය ඇහෙන ශබ්ද ගැන අපි කිසිදු වාක්‍යයක් ලියන්න යන්නේ ඇහුණා ඉච්චරයි ඇඟට දැනුණා ඉස්තරයි පිස් සිතිවිලි ආවා මතක් වුණා එපමණයි හිස් කිසිඳු බරක් පටවන්නේ නෑ ඇහෙන ශබ්දයකට මතක් වෙන සිතිවිල්ලකට ඇඟට දැනෙන සංවේදනයකට අපි බර පටවන්නේ නැතුව ඉන්න පුරුදු වෙනවා ඒ තුලින් අන්න අපිට දැනෙනවා මානසික සුවයක්, සැහැල්ලුවක්, ලිහිල් බවක්. එයයි සමත භාවනාවෙන් අපිට වහවහ අත්දකින්නට පුළුවන් ප්‍රතිඵලවලින් පළවෙනි ප්‍රතිඵලය. බොහෝ ඉක්මනට අපි අත්දකිනවා මානසික වශයෙන් සැහැල්ලුවක්, ලිහිල් බවක්. ඒක తాවකාලිකයි. ඉතින් අපි භාවනා විරෙච්ච ගමන් හිතන්න පටන් ගන්නවා. පහු හිතන්න වෙනවා අපිට. කමක් නැහැ. මේ හැම බරක්ම අපි හැම වෙලෙම ඔලුවට තියන් ඉන්න ඕනේ නැහැ. පුරුදු වෙනවා මිනිත්තු 10ක් 15ක්වත් ඒවා පැත්තකට තියලා විවේක ගන්න. ඉතින් ඒ නිසා තමයි මේ සමත භාවනාව වෙත කියන්නේ විවේකයේ ඇති කරන භාවනාවක්. වෙන කිසිම ක්‍රමයකින් විවේකයෙන් නැහැ. ওই විදිහට අපි සිතිවිලි, ශබ්ද, සංවේදනා ඒවට නිදහසේ යන්න ඇරියේ නැත්නම් ඒ වගේ අපි එල්ලෙන්නේ නැතුව හිටියොත් මිසක් වෙන විදිහකට ওই මානසික විවේකී ලැබෙන්නේ ඊළඟට දෙවෙනි කාරණේ තමයි ඒ නිසාම Tamanta අත්දකින්න පුළුවන් කිසියම් හිස් බවක්. හැම වෙලේම පිරුණු මනසක් තියෙන සිටිවිලි වලින් මතකයන්ගෙන් සංකල්ප වලින් රූප වලින් අදහස් වලින් අපේ මනස පිරිලා පිරිලා පිරිලා ඉතිරිලා ගිහිල්ලා හොඳට බලන්න මනස කියන්නේ නිකන් වැලි ගොඩක් වගේ අතුරු සිදුරු නැතුව පිරි ඉතිරි ගිය තව තමත් තව තමත් අපි එකට සිටිවිලි ගොඩ ගන්නවා ඉවරයක් නැහැ. දැන් ඒ වෙනුවට මේ භාවනාවේදී අපි පුරුදු කරනවා ඇහුණා. ඇහුණා. එච්චරයි. ආයි ඉන්නවා අපි නිහඬව. ඉතින් ඇහුණාට පස්සේ අන්න ඇහෙනවා ශබ්දයක් ඇහුණු බව දැනගන්නවා එච්චරයි අපි නිහඬයි හිත නිහඬයි මනස නිහඬයි සිතිවිලි නිහඬයි අභ්‍යන්තරයේ හිත් හිත් භාවය ආයෙත් ඇහෙනවා එහෙම දිගටම ඉන්න හම්බෙන්නේ ආයෙත් ඇහෙනවා ඉතින් අපි අඳුනා ගන්නවා ඇහෙනවා ඇහුණා ඉතින් ඒකම හිතෙන්න පුළුවන් ළමෙක් කෑ ගහනවා සිතිවිල්ලක් ආවා ඒ එතනදී අපි ඒකත් අඳුනගෙන ඉච්චරයි. ඒ දෙක ගැනම අපි හිතන්නේ ඉන්නවා නිහඬව. අඳුනගත්තා නිහඬව ඉන්නවා. ඉතින් නිහඬතාවය ඇහුණා අඳුනගත්තා නිහඬයි හිත. දැන් මේක අපි කාටත් ටික ටික හරි පුරුදු කරන්න පුළුවන්. මේක හැබැයි සිහියෙන් දැනගෙන පුහුණු කළ යුතු අභ්‍යාසයක්. නිකන් වෙන්නේ නැහැ. නිකන් කියන්නේ උත්සාහයෙන් තොරව යාන්ත්‍රිකව නම් කුරුද්දට නම් වෙන්නේ සිතිවිලි වලින් පිරෙනවා. පිරෙනවා පිරෙනවා පිරෙනවා ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා අපි සිතිවිලි ජනනය කරනවා සිය දහස් ගාණක්. මතක් වෙන මතකයන් පාසා හැම මතකයකටම අපි සිතිවිලි පුරවනවා. දැන් භාවනාවේදී භාවනාවේදී කරන්නේ නතර වෙන්න පුරුදු වෙනවා අත්දැකීමෙන්. මොකක්ද අත්දැකීම? ඇහුණා කියන එක අත්දැකීමක්. මතක් වුණා කියන එක අත්දැකීමක්. ඒක අත්දැකීමක්. ඇහුණා කියන එක කනාස්ත්‍රිත අත්දැකීමක්. හිරි වැටුණා රිදුණා කියන එක කයාස්ත්‍රිත අත්දැකීමක්. මතක් වුණා කියන එක මනස ආශ්‍රිතව අප ලබන අත්දැකීමක්. ඉතින් එතනින් අපි නතර වෙනවා. මේක පුරුදු කරන්න පුළුවන් දෙයක්. හිතන්න අපි පුරුදු කරලා තියෙනවා. දුවන්න පුරුදු කරේ අපි හිත. අවශ්‍ය වුණත් අනවශ්‍ය වුණත් හිත හිත ඉන්න පුරුදු කරලා තියන්නේ අපිමයි. ඉතින් මේ හිත එක පැත්තකට පුරුදු කරන්න පුළුවන් නම් දුවන පැත්තට, අවුල් වෙන පැත්තට, ව්‍යාකූල වෙන පැත්තට, පීඩනයක්, ආතතියක් ඇති වෙන පැත්තට පුරුදු කරන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රවරුනි, ඇයි අපිට බැරි? निराවුල් වෙන පැත්තට, ලිහෙන පැත්තට, පැහැල්ලු වෙන පැත්තට, හිස් වෙන පැත්තට පුරුදු කරන්න. පුළුවන් ඒක අභියෝගයක්. ඒක තමයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ ඒකයි. අනිත් පැත්තට අපි පුරුදු කරනවා. ඉතින් ඒක පුහුණු කළ හැකි සරලම ක්‍රමයක් තමයි මේ ඇහුණා දන්නවා. ඇහෙන එක බලස්සන්න යන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ යන්නේ සම්පූර්ණ නිශ්ශබ්දතාවයේ බලාපොරොත්තු වෙන්නේ යන්නේ මේ මොනවත් ඇඟට දැනෙන්නේ නැති ඇඟ නිකන් අයි මිදුණා වගේ තත්ත්වයක් අපි බලාපොරොත්තු වෙන්නේ යන්නේ මොනවත් හිතෙන්නේ නැති දුවන්නේ නැති හිතක් ඒ මොනවත් බලාපොරොත්තු මොකද ඒ කිසිදු බලාපොරොත්තුවක් ප්‍රායෝගික නොවන නිසා එහෙම බලාපොරොත්තු අපිට ඇති කරගන්න පුළුවන් නමුත් ඒක යථාර්ථයේ ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ ඒ නිසා යථාර්ථයේ සිද්ධ නොවන දෙයක් මොකටද අපි බලාපොරොත්තු වෙන්නේ නෑ අපි එහෙම බලාපොරොත්තුවක් හදාගන්න නැතුව සිහියෙන් ඉන්නවා හැබැයි අඳුනා ගන්නවා මොකද වෙන්නේ ඇහෙනවා ඇහෙනවා. ඉතින් ඒව ගැන අපි හිතන්න ඕනේද? නොහිතුවා කියලා මොකක්ද වෙන පාඩුව? නෑ කිසි පාඩුවක් නෑ. ඔය අපිට ඇහෙනවා මොකද්ද? ඕවා ගැන අපි හිතන්න ඕනේ. හිතන්න අත්‍යවශ්‍ය නම් හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුරුදු කරන්න ඕනේ නොහිතා ඉන්නට. නොහිතා ඉන්නවා කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. එය සිටීමේ ක්‍රියාව නොකර සිටීම. ඒක 아무තු ක්‍රියාවක් නෙමෙයි. හරියට දුම් නොබී සිටීම කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. අපි ඒක ක්‍රියාවක් බවට පත් කරගෙන මත්පැන් නොබී සිටීම කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. ඒක මත්පැන් බොන එක නතර කිරීම. ඒ ක්‍රියාව නොකර ඉන්නේ. දුම් බොන ක්‍රියාව නොකර ඉන්නේ. එච්චරයි. ඇත්තටම මහන්සියක් වෙන්න ඕනේ යමක් කරනකොට. නොකර ඉන්න නම් කිසි මහන්සියක් නැහැ. නොකර ඉන්න එකෙන් කවුරු හරි වෙහෙසටපත් වෙනවා කිව්වොත් එතන අවුලක් තියෙනවා. එතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. මොනවත් නොකර ඉන්න එකෙන් මට හරි මහන්සි කියලා කියනවා. නමුත් දැන් තත්ත්වය මොකද්ද? අපිට අමාරුයි නොහිතා ඉන්නට. අපිට අමාරුයි ඔය එනේන එනේන අත්දැකීමට සිතිවිලි පටවන්න නැතුව ඉන්න. මක් නිසාද පුරුද්ද පුරුද්ද දවසක පුරුද්දද සතියක මාසික අවුරුද්දකද අවුරුදු 5ක 10කද ඊටත් වඩා පැරණි පුරුද්දක් සංසාරයේ තරම්ම පැරණි පැරණි මොකද්ද මේ දුවන්න පුරුදු වෙච්ච ඒ අත්දැකීම අරමුණු පස්සේ දුවන්නට ඇති කරගෙන තියෙන අත්දැකීම ඒක හරිය පැරණි. ඉතින් පුරුද්දක් පැරණි වෙන්න වෙන්න පුරුද්දක් හුඟා කල් තියෙන්න තියෙන්න ඒක අතාරින්න අමාරුයි. අතාරින්න යනකොට තමයි මහන්සි, අතාරින්න යනකොට තමයි වෙහෙස, අතාරින්න යනකොට තමයි රිදෙන්නේ. හිත ලෑස්ති නෑ. හැබැයි බැරි නෑ. මේක හිතේ හැටි නෙමෙයි. පැහැදිලිව තේරුම් ගන්න ඔය දුවන එක හිතේ හැටි නෙමෙයි. ඒක පුරුද්දක්. දැන් පුරුදු කියලා කියන්නේ එක එක්කෙනාගේ පුරුදු තියෙනවා. දුම් බීම කෙනෙක්ගේ පුරුද්දක්. හැබැයි ඒක එයාගේ හැටි නෙමෙයි. මේ දෙක දෙකක්. කෙනෙක්ගේ හැටි කියලා කිව්වොත් ඒක වැරදි. ඒක හැටි කිව්වොත් ඒ කියන්නේ උපදිනකොට මෙයා දුම් පිටි උපදින්නට ඕන. හැටි කියන්නේ එහෙම එකකට. ස්වභාවය කියන්නේ එහෙම එකකට. දැන් මත්පැන් බීම කාගේවත් ස්වභාවය නෙමෙයි. ඒක එයාගේ පුරුද්දක්. ඉපදින අවුරුදු 15ක් ඉන්න ඇති 20ක් ඉන්න ඇති 30ක් ඉන්න ඇති 40ක් ඉන්න ඇති දුම් දිව්වේ නෑ මත්පැන් දිව්වේ නෑ ඊට පස්සේ ආ පුරුදු වුණා ටික ටික ඉතින් පුරුදු වෙච්ච දෙයකට අපි කියන්නේ හැටි කියලා ස්වභාවය කියන්නේ ඒක පුරුද්දක් ස්වභාවය නම් වෙනස් කරන්න බෑ ස්වභාවයක් වෙනස් කරන්න බෑ කාටවත් ඒක ස්වභාවයක් නෙමෙයි පුරුදු ඉතින් අපිම පුරුදු කරපු නිසා අපිටම පුළුවන් ඒවා අතාරින්නටත් උත්සාහ කරන්න පුරුදු වෙන්න. අතහරින්නට පුරුදු වෙන එක. අල්ලා ගන්න පුරුදු වුණා වගේ දැන් අපි පුරුදු වෙනවා අතාරින්න. ඒක අමාරුයි. අල්ලා ගන්න පුරුදු වුණා වගේ ලේසි නෑ අතාරින්න පුරුදු වෙන එක. මත් නිසාද දැන් මේක ඇලවිලා තියෙන්නේ මනසේ. මනසයි කුරුද්දයි දෙකම එකක් වගේ පේන තරමට ඇලවිලා. දැන් මොකක් හරි හොඳට ඇලවුණොත් දොරකට හරි පිටියකට හරි ඉතින් මේ දෙක එකක් වගේ දැන්. කොලේක මොනවා හරි ඇලෙව්වා කියන්නේ ඒක එකක් වගේ. දෙකම එකක් වගේ. හැබැයි එකක් වගේ වුණාට එකක් නෙමෙයි දෙකක්. ඒ වගේ තමයි මේ පුරුදු කියන ඒවා දුම් දීම මත්පැන් දීම විතරක් නෙමෙයි කල්යාණ මිත්‍රවරුනි. ඔය හැම එකක්ම පුරුදු. ඕන හැටිය බලන්න හොඳට විග්‍රහ කරලා බලන්න තරහ එන එක පුරුද්දක්. ස්වභාවය නෙමෙයි, හැටි නෙමෙයි, පුරුදු. බය වෙන එක පුරුද්දක්. අපි තරතේට බය නැහැ පුංචි කාලේ. ළමෙක් දන්නේත් නැහැ. ඒක පස්සේ අපි බය වෙන්න පුරුදු වුණා තරතේට. පස්සේ අපි පුරුදු වුණා කරවලට බය වෙන්න, තොම් පිටි වලට, යක්කුන්ට, හොරුන්ට. ඒවා පුරුදු කාලෙන් කාලෙට ඊර්ෂ්‍යා කරන්න අපි පුරුදු වුණා. මේ ඔක්කොම පුරුදු ගති නෙමෙයි හැටි නෙමෙයි ස්වභාවය නෙමෙයි ඒ නිසායි අපිට පුළුවන් මේවා අතාරින්න මේවා ගති නම් හැටි නම් ස්වභාවය නම් අපි කාටවත් මේවා වෙනස් කරන්න බෑ කිසි කෙනෙකුට ඔක වෙනස් කරන්න බෑ පෘථුවිය සූර්යා වටේ කැරකෙන එක ස්වභාවය පුරුද්දක් නෙමෙයි ඒක ස්වභාවයක් ඉතින් අපිට ඕක බෑ කොහොමද වෙනස් කරන්න මොනවා කරත් ඔළුවෙන් හිටියත් ඒක වෙනස් කරන්න බෑ ඒක තමයි හැටි පුරුදු කියන්නේ ඊට වෙනස් දේවල්. ඒ නිසා හොඳට භාවනාවේදී අවදියෙන් ඉඳලා අඳුනගන්න තමන්ගේ මානසික පුරුදු තියෙනවා. තම තමන්ට ආවේනික පුරුදු තියෙනවා. වැඩිපුර අපි දුවන්න කැමති මොන පැතිවලටද? වැඩිපුර අපේ මනස කැළඹෙන්නේ මොන දේවල් වලටද? කලබවා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. මේවා අඳුනගන්න. ඒ අඳුනා ගැනීම තුළ අන්න අපි පුරුදු වෙනවා අලුත් පුරුදු ඇති කරගන්නවා ඒවා අතහරින්න. ඒකත් පුරුද්දයි නිකයික පුරුදු කරන්න කියලා තියෙනවා. කොහොමද? නිතර නිතර පුරුදු කරන්න. නිකන් එකපාරක් දෙපාරක් නෙමෙයි නිතර නිතර පුරුදු කරන්න අතහරින්නට එහෙම නැත්නම් වෙන්නේ අර අල්ලගන්න තියෙන පුරුද්ද මතුවෙලා තව තව ඕවා තහවුරු කරගන්නවා. තරහ තව තව හිතේ තහවුරු කරගන්නවා. දුවන හිත තව තව තහවුරු කරගන්නවා. ඒ නිසා නිතර නිතර පුරුදු කරන්න ඔය පුරුදු අතහරින්නට. ඒක තමයි අපි පුරුදු කරන්නේ භාවනාවේදී. ඉතින් ඒකට කල් යන්න පුළුවන්. පුරුද්දක් අතහරින්න කල් යනවා. එක දවසින් බෑ දුම් බීමට බැරි ඉස්ස කෙනෙකුට එක දවසින් බැරි වෙන්න ඒක ටික ටික උත්සාහ කරනවා. අලුත් පුරුද්දක් ඇති කරගන්නවා දුම් නොබී සිටින්නට. ඉතින් ඒක අමාරු, ඒක වෙහෙසයි. ඒක තමයි මෙතන ඇත්තටම මේ දීර්ඝ කාලීන පුරුද්දක් අතහරින එක වෙහෙස කර ඒකයි. නැතුව මෙතන මොනවත් කරන හින්දා නෙමෙයි මහන්සිය. නොකර ඉන්න එක වෙහෙස වෙන්නේ. එය දීර්ඝ කාලීන පුරුද්දක් නිසා දීර්ඝ කාලීන පුරුද්දකට එරෙහිව යන එක වෙහෙස කරයි. ඒක වෙහෙසයි කියලා කියන්නේ කවුද අර පුරුදු වෙච්ච හිතමයි. ඒ ඒ දෙයට පුරුදු වෙච්ච හිත තමයි කියන්නේ ඔක අමාරුයි. ඔක වෙහෙසයි. ඔය දේ කරගන්න බෑ. මොකටද මහන්සි වෙන්නේ? එයා තමයි ඔක්කොම නිදහසට හේතු කියන්නේ. පුරුද්ද අතාරිනවට අකමැත්තේ. පුරුද්ද අතාරින්න වෙනවට අකමැත්තේ. ඉතින් එයා කියන එකට අපි හුම්කම් දෙන්නේ ඇයි? දුම්බොණ්ඩ ඕනේ කියලා කියන දෙයකයි අපි හුම්කම් දෙන්නේ. ඒ වගේ ඔය හැම පුරුද්දක්ම තමයි අපිට කියන්නේ ඔක අමාරුයි. දුවන හිත කියනවා අමාරුයි. හිත එකඟ කරන්න බෑ. දුවන්න නැතුව ඉන්න බෑ. එයා තමයි කියන්නේ. එයාට තමයි රිදෙන්නේ ඒක නවත්තන්න යනකොට. එයාට තමයි වෙහෙස. ඉතින් එයාගේ වෙහෙසට, එයාගේ අමාරුවට අපි අහුම්කම් දෙන්න ඕනේ. බලන්න ටිකක් උත්සාහ කරලා මුකුත් නොකර ඉන්නට මෙතන මුකුත් නොකර සිටීම තමයි භාවනාව කියන එක අඳුනගන්න. සිහියෙන් මුකුත් නොකර ඉන්න. මුකුත් නොකර ඉන්නවා කියන්නේ කලින් කරපු දේවල් නොකර ඉන්නවා. කලින් අපි අතීතයට දිව්වා දැන් අපි අතීතයට දුවන්නේ කලින් අනාගතයට දිව්වා දැන් අනාගතයට දුවන්නේ ඊළඟ කාරණේ තමයි ඔය ඇබ්බැහිවීම වලින් හිතට ආස්වාදයක් ලැබෙනවා. දැන් ඕනම කුරුද්දක් ඔච්චර කල් හිතේ තියෙන්නේ ඒකේ මනස වින්දනයක් ලබන නිසා. මානසික වින්දනයක් ලබනවා. ඔය හැම පුරුද්දකින්ම. දුම් දීමෙන් ගත්තාම ඒකෙන් ලොකු මානසික වින්දනයක් ලබනවා. ඉතින් ඕනම පුරුද්දකින් හිතන එකෙන් දුවන එකෙන් මානසික වින්දනයක් ලබනවා. ඔහේ කල්පනා කර කර ඉන්න එකෙන් ඒක දුක වෙන්න පුළුවන්. ශෝකයක් වෙන්න පුළුවන්. නමුත් එයින් මානසික වින්දනයක් ලබනවා කියන්නේ. දැන් එකපාරට සතුටු වෙන්න මනස පුරුදු වෙලා තියෙන්නේ ඔය විදිහට නම් එකපාරට අපි ඒක නවත්තපු ගමන් හිත දන්නේ හිතට දැන් මේ පුරුදු වෙච්ච සතුට නැහැ. අර කටුවත්තක් වගේ කටුවත්තක පැටලුනහම ඒක රිදෙනවා. නමුත් එතන ඇති වින්දනයක් ඒක නෑ දැන්. ඇයි ඒ ගැටලුවක් මෙතන තියෙනවා. හිත හිත ඉන්න එකෙන් මනස වින්දනයක් ලබනවා. මනස ආස්වාදයක් ලබනවා. දැන් භාවනාවට ඇවිල්ලා එකපාරට අපි නොහිතා ඉන්න යනකොට හිතට හිතට ප්‍රශ්නයක් දැන් මම කොහොමද සතුටු වෙන්නේ? ඉතින් භාවනාවේ මුලින් සතුටක් නැති අත්දැකීමක් අපිට ලැබෙන්නේ. වික්ෂිප්ත වුණු අත්දැකීමක්. හිතන එකේ සතුටක් නැහැ. දැන් මොකද අපි ඒක නවත්තන්න හදන්නේ? නොකර ඉන්න යන්නේ? අලුත් සතුටකුත් නැහැ. ඔන්න ඔය සංක්‍රාන්ති සමය අපි පහු කරන්නට ඕන හැමෝම මේකට මුහුණ දෙන්න වෙනවා භවනා ඉදිරියට කරගෙන යනවා. තිබිච්ච සතුටක් නැහැ. ඒකක් දැන් නැහැ. මොකද ඒක අපි අතාරින්න යන්නේ. ඒ වෙනුවට ලැබිච්ච දෙයක්වත් නැහැ. වික්ෂිප්ත භාවයක් තියෙනවා. මේකත් එක්ක ඉන්න. නෑ නැහැ කියලා දැනගෙන ඉන්න. ඉන්න වෙනවා අපිට. හැබැයි මේ හිතියොත් අන්න ඊළඟට අන්න ලැබෙනවා මානසික සුවය පැහැදිලි. අර නොහිතා ඉන්නකොට බර දිමින් තිබ්බට පස්සේ දැනෙන සුවය දැනෙනවා. ඒක සංසන්දනය කරොත් අර හිත හිත ඉන්නකොට ලැබිච්ච ආස්වාදයට අහස්සට පොළව වගේ. ධර්මයේ මේක උපමා කරලා තියෙන්නේ අර කසන තුවාලයක් තියෙනකොට කුෂ්ඨයක් තියෙනකොට කස කස ඉන්නකොට දැනෙන සුවයක් තියෙන මේ වගේ. හිත හිත ඉන්නකොට ලැබෙන සුවය ඒ වගේ. වින්දනය කර කර ඉන්නකොට ලැබෙන සුවය. ඒක සමීප කරගත්තාම දැනෙන සුවය ඒක වෙනමම සුවයක්. ඊට පස්සේ ආයේ කසන එක හිරිහැරයක් කෙනෙකුට. හීරෙනවනේ ඊට පස්සේ කසන්න කිව්වොත්. කලිනුත් තීරුණා. නමුත් අර ඒ කුෂ්ඨවල තියෙන වේදනාව නිසා ඒ හීරෙන වේදනාව දැනුන්නේ ඒක සැපක් වගේ දැනුනේ. ඉතින් මේ වෙනස තියෙනවා. හොරි වගේ කුෂ්ඨයක් කසකස ලබන සුවයයි ඒක නිරෝගී කරගෙන ඒකෙන් නිදහස් වෙලා ලබන සුවයයි ඒ වගේ ওই හිත එනේන මාත්‍රිකාව ඔස්සේ හිත හිත දුව දුව හැඟීම් ඇති කරගැනීමෙන් ලබන ආස්වාද එකක් ඒ සියල්ල අතහැරලා හිතන්නට තියෙන ආසාව අතහැරලා ලබන සුවය වෙනම සුවයක්. ඒක කවදාවත් සංසන්දනය කරන්න බෑ. හැබැයි සංක්‍රාන්ති සමයක් තියෙනවා බෙහෙත් කරන කාලේ කියනවා කතන් දෙන්න එපා. හැබැයි දැන් බෙහෙත් පටන් ගත්ත දවසෙන් සමීප වෙන්නේ නැහැ. සමීප වෙන්නේ නැහැ. ඒතර ඒ බෙහෙත් වලින් සුවයක් ලැබිලත් නැහැ. දැන් කසන සුවයක් නැහැ. කසන්නත් දෙන්නේ ඉතින් ඒක ටික ඉවසන් ඉන්න කාලයක් තියෙනවා. ඒ වගේ හිතන්නේත් නැහැ අපි ඒකට හිතන සුවයක් නැහැ. හිතන්නේ නැතුව ඉන්නකොට දැනෙන නිදහසක් නැහැ දෙකම නැති කාලයක් තියෙනවා. ඒ කාලේ ඉවසගෙන ඉන්න වෙනවා අපිට. ඒකත් එක්ක ඉන්න වෙනවා උපේක්ෂාවෙන්. හැබැයි ඉවසගෙන හිටියොත් අන්න සුවපත් වූ මනසක මිහිර රසය ආස්වාදය. අර්ථවාල වුණු මනසක් කසන ආසාදනය වුණු මනසක් කසලා ලබන සුවයට වැඩිය සුවයක් නතර වුණු මනසක තියෙන බව තේරෙනවා. හිත් මනසට ඊට වැඩිය තියෙනවා ඇහෙනවා දන්නවා එච්චරයි මතක් වෙනවා දන්නවා මතක් වුණු බව එපමණයි නැගට දැනෙනවා දේවල් දන්නවා එච්චරයි ඒ නතර වීම තුල තියෙන නිදහස සැහැල්ලුව එක අහසට පොළොව වගේ සාවසාන කාරණය අපි අපි කියව ජීවත් වීම තුල අපේ මනස අවුල් වෙනවා ඒක තමයි පුංචි කාලේ ඉඳලා අද වෙනකල් වෙලා තියෙන්නේ අවදි වුණු මොහොතේ ඉඳලා නිින්දට යනකල් ඒක තමයි වෙන්නේ. ඒ නිසා අපිට වෙනම වෙලාවක් වෙන් කරගන්න ඕනලා තියෙන්නේ භාවනා කරන්න. සමත භාවනාවක් ඕනේ වෙන්නේ ඒකයි. අපි හැම වෙලේම ඔළුව උඩට බර පටව ගන්න නිසායි දවසකට මිනිත්තු 10ක් 15ක්වත් ඒ ඔක්කොම පැත්තකින් තියලා ටිකක් විවේක ගන්න ඕනේ වෙලා තියෙන්නේ. දැන් මේක හැමදාම කරන්න බෑ. ඒ නිසා ටික ටික අපි පුරුදු වෙන්නට ඕනේ ජීවත් වීම තුළම සැහැල්ලුව අප දකින්නට ජීවත් වීමම භවනාවක් කරගන්න. ඒක පුරුද්දක් කරගන්න ඕන. මොකද්ද? ඔය කියපු කාරණේ අපිට ඇස් දෙක අරන් ඉන්නකොට පේනවා, මිනිස් වෙනවා එනවා පේනවා, ඇහෙනවා දේවල්. ඉතින් ඔය කොහොම ගැන අපි හිතන්න ඕනේද? ඔය ඔක්කොම ප්‍රශ්න කරගන්න ඕනේද? මේ අවශ්‍ය දේ විමසන්නට, අවශ්‍ය දේ ගැන හිතන්නට සහ අවශ්‍ය නැති දේ අතාරින්නට මේක අපි පුරුදු කරගන්නට ඕනේ. අපි ඔය කුණු බක්තියක් පාවිච්චි කරන්න පුරුදු වෙනවානේ දැස්තින්න. මොකටද අනවශ්‍ය දේ දාන්නේ? අපේ බෑග් එකේ තියෙන සාක්කුවල තියෙන දේවල් අනවශ්‍ය නම් අපි ඒකට දානවා. දැන් මේක පුරුදු කරගන්න අනවශ්‍ය දේවල් ඉවත් කරන්නට. ඒව ඔළුවේ තියාගන්න එපා, හිතේ තියාගන්න එපා. බස් එකේ හිටියත්, කාර්යාලයේ හිටියත්, කුස්සියේ හිටියත්, රූපවාහිනියේ ඉදිරියේ හිටියත් පුරුදු වෙන්න පුළුවන් ටික ටික මේ සිටිය යුත්තේ මොකක්ද නොසිටිය යුත්තේ කුමක්ද සිටිය යුතු දේ ගැන සිටීමත් සිහියෙන් නොසිටිය යුතු දේ අතහැරලා දාලා හිත මනසකින් නිදහස් හිතකින් පැහැල්ලි හිතකින් ඉඳන් ඒකත් අපි පුරුදු කරගන්න ඒ තුලින් අපිට අන්න ජීවිතයේ තුල මනස හිස් කර ගැනීම කරන්න පුළුවන් ජීවිතය තුල මනස निराවුල් කර ගැනීම, ජීවත් වීම තුල ආහාර ගැනීම තුලම, ස්නානය කිරීම තුලම, පුවත්පතක් බැලීම තුලම අන්න මනස निराවුල් කරගන්නට පුළුවන්. ওই විදිහට අපි හිතුවොත් සිහියෙන් අවධානයෙන්. ඉතින් මේ දෙකම අපි පුරුදු කරගන්නට ඕනේ. මේ දෙකම අවශ්‍ය වෙනවා. සමත භාවනාවක් මිනිත්තු කීපයක් දවසකට හරි ප්‍රගුණ කිරීම සහ අනිකුත් අපි කරන කියන කටයුතු වලදී අනවශ්‍ය විදිහට සිටිවිලි නාස්ති කරන්නේ නැතුව දැන් අපි කාර්යක්ෂමතාවය ගැන කතා කරනවා අල්පේච්ඡතාවය ගැන කතා කරනවා අදුම අදුම වියදමකින් අදුම කාලයකින් අදුම සම්පත් ප්‍රමාණයකින් මොන හරි යමක් කරගන්න එක අඩු වියදමකින් ඒ වගේ අඩු සිටිවිලි ප්‍රමාණයකින් වැඩ කරගන්න පුරුදු වෙන්න උපරිම සිතිවිලි ගානක් පාවිච්චි කළා නෙමෙයි අවම සිතිවිලි ප්‍රමාණයකින්. අපි අවම විදුලි බලයකින් වැඩ කරන්න පුරුදු වෙනවා අවම කඩදාසිකකින්. ඒක ඇතුළටත් ගන්න බලන්න අවම සිතිවිලි ටිකකින්. එතින්දී කාලයේ ඉතිරි වෙයි. මානසික වෙහෙස අඩු වෙයි. හිතේ ඉඩ තියෙයි. හිතේ සැහැල්ලුව තියෙයි. අමුතුවෙන් භාවනාව වෙන් කරලා ගන්න අවශ්‍ය වෙන එකක් නෑ. අපි කාගෙත් රැකියාවම භාවනාව වෙයි. ආහාර ගැනීමම, ආහාර මිලදී ගැනීමම, පිසීමම භාවනාවක් වෙයි. ජීවිතේම ওই විදිහට ලස්සන භාවනා මධ්‍යස්ථානයක්.